ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සිංහල ගීත වංශ කතාවේ විවිධ ඉසව් ගැන අපි ජනරන්ජනගේ වැඩසටහන් තුලින් කතා කළා. අදත් අපි හිතුවා වැඩිපුර අපේ කතා බහට ලක් නොවන අපේ සිංහල ගීත වංශයේ එක් ඉසව්වක් ගැන කතා කරන්න. ඒකට නිමිත්තක් තියෙනවා. ලබන 24 වෙනිදා බදාදා සවස 3:30ට හැව්ලොක් ටවුමේ සූර්ය විලේජ්හිදී මෙල්රොයි ධර්මරත්න ලියූ ගීත සංග්‍රහයක් නිකුත් වීමට නියමිතයි. මේ ගීත සංග්‍රහය විශේෂයක් වන්නේ අපේ රටේ කණ්ඩායම් ගීත ලියූ ගීත රචකයන් දෙදෙනෙකු ගැන අපිට අපේ මතකයට නැංවෙනවා. ඒ තමයි ක්ලරන්ස් විජේවර්ධන අනිත් පුද්ගලයා මෙල්රොයි ධර්මරත්න. තවත් ගායක ගායිකාවන් ගන්නාවක් ගීත දීලා තිනවා. හැබැයි කණ්ඩායම් ගීවලට සබැඳි අය අතුරින් ගීත රචනාවෙහි නියැළුණු ප්‍රධාන දෙදෙනා ක්ලරන්ස් විජේවර්ධන සහ මෙල්රොයි ධර්මරත්න. මේ දෙදෙනාටම සංගීත පසුබිමක් වගේම සාහිත්‍ය පිළිබඳ පසුබිමකුත් තිබුණා. මේ නිසා තමයි ඔවුන්ට ගීත රචනයෙහිලා යම් සේවාවක් කරන්නට පුළුවන් වුණේ. අද අපි ආරාධනා කළා ජනරන්ජන්ගේ වැඩසටහනට මෙල් රොයි ධර්මරත්නට. අයිබෝන්. අයිබෝන්. මෙල් රොයි ඔබ 60 දශකයේ බිහි වෙන අපේ සිංහල කණ්ඩායම් ගීත සංස්කෘතියේ ආරම්භක අවදියේම බිහිවෙච්ච කණ්ඩායමක් තමයි ධර්මරත්න ප්‍රදේශ කියන්නේ. ඔව් පොඩ්ඩක් මතක් කරන්නකෝ. කවුද හිටියේ ඔබට පෙර? කවුද ඔබ ඔබේ කණ්ඩායම බිහි වෙන අවධියේම බිහි වුණේ. ලංකාවේ සිංහල කණ්ඩායම් ගීත සම්ප්‍රදාය ගැන කතා කරනකොට මුලින්ම අපිට මතක් වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. මොකද ඔහු ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ වෙච්ච ලොස් කැබලරෝස් කියන කණ්ඩායම තමයි අපි සැලකන්නේ ලංකාවේ පළවෙනි සිංහල ගායක කණ්ඩායම හැටියට. ඒහා ඒ ඒ කාලෙම ඒ යුගයේම නොයල් රණසිංහගේ ලා සිඩනියන්ස් එතකොට සමනලුවේ කණ්ඩායම හිටියා රේමන් ෆොන්සේකාගේ ඒ වගේම ලාබම් බස් කියන කණ්ඩායමත් හිටියා. නමුත් මුල් පටිගත කිරීම වලට ගුවන්විදුලිය ගීතයක් ඇහුනේ ලොස් කැබලරෝස්ලාගේ නෙවිල් ප්‍රනාන්දුලාගේ. ඒක නිසා අපි ගණන් ගන්නේ ඔවුන් තමයි ආරම්භය දුන්නේ කියලා. අපි එනකොට කණ්ඩායම් කොහොමත් 6ක් 7ක් හිටියා. ඒ කියන්නේ මූන්ස්ටෝන්ස් කණ්ඩායමත් අපි එන යුගයට අවුරුදු දෙකකට කලින් ඇවිල්ලා තිබුණේ. ටැරන්ස් ප්‍රමුඛ මූන්ස්ටෝන්ස් කණ්ඩායම. ඊට පස්සේ තමයි අපි ආවේ. ඔය දැන් ධර්මරත්න බ්‍රදර්ස්. මේ සහෝදර සහෝදරයන් එකතු වෙලා ගායක කණ්ඩායමක් පිහිටවන්න මොකද්ද ලැබිච්ච අනුබලය? බටහිර එවැනි කණ්ඩායම් හිටියද එහෙම නැත්නම් අපේ රටේ වෙන යම් කිසි විදියක නිමිත්තක් ඇති වුණාද බටහිර නම් ඒ වගේ කණ්ඩායම් ඒ වගේ නම් වලින් හිටියා එවලි බ්‍රදර්ස් එහෙම හිටියා මේ සහෝදරයෝමද නැත්නම් එයා එකතු වෙලා නිකන් සහෝදරත්වය නිසා සහෝදර එවලි බ්‍රදර්ස් මම හිතන්නේ ඒගොල්ලෝ සහෝදරයෝ තවත් අය හිටියා බ්‍රදර්ස් කියන නම ගත්තට තව ඇත්ත වශයෙන්ම සහෝදරයෝ නෙමෙයි ඥාති සහෝදරයෝ වගේ අය හිටියා ඉතින් අපි පාසල යන කාලේ කොටෙන් ශාන්ත බෙන්ඩික් විද්‍යාලයේ මමයි මගේ දැන්ට ජීවතුන් අතර නැති සහෝදරයෙක් ඉන්නවා රොනල් කියලා. අපි දෙන්න විදුහලේ ප්‍රසංගවලට ධර්මාත්ම සහෝදරයෝ කියලා නමින් අපි ගායනා කරා. ඕක තමයි අත්ත වශයෙන්ම මුල්ම ආරම්භය ධර්මාත්මක අපි පාසලේ ඉඳිද්දිමයි. ඔව් ඊට පස්සේ තමයි පාසලේ සුණාට පස්සේ තමයි ඔය නෙවිල් ප්‍රනන්දුලාගේ ගීත අරමයා ජනප්‍රිය වෙනකොට අපිට කණ්ඩායමක් වශයෙන් අපිට එකතු වෙන්න හිතුනේ. ඒතකොට අනිත් සහෝදර දෙන්නත් එකතු කරගෙන තමයි ඔව් එතකොට මේ සහෝදර දෙන්න විවාහ වෙලා හිටියේ අපි දෙන්න අවිවාහක හිටියේ ඉතින් අපි සාණ්ඩාමේ පටන් ගත්තට පස්සේ අපි දෙන්න මේ ඒ දෙන්නත් කැමැත්ත පළ කරා අපි දෙන්නත් අපිත් සහභාගී වෙන්නම් කියලා. ඒතර අපේ අම්මා තමයි අපේ කලබනාකාරී වගේ හිටියේ. අම්මා කෝ ඉතින් ධර්මාත්ම සහෝදරයෝ කියලා හැඳින්වෙන නිසා ඒකට දෙන්නත් ගන්න පුළුවන් කියලා අපි ඒකලටත් එන්න කියලා පුහුණු වීමෙම අපේ ගෙවල් ගෙදරමයි පැවැත්වුවේ. කළා. දැන් අපේ වැඩසටහනේ සම්පත්දායකයා විශාරද ජයන්ත අරවින්දනේ. ඔබ පැත්තකට වෙලා සවන් දීගෙන ඉන්නවා. ඔබ මේ ಭಾರತೀಯ සංගීතය හදාarලා ඒ ඔස්සේ නිර්මාණ කරමින් ඒව රස විඳින්න ඉන්න කෙනෙක්. ඔබ කොහොමද දකින්නේ මේ මේ ධර්මරත්න බ්‍රදර්ස් වගේ කණ්ඩායම් ගීත රැල්ලක් ආපු එක කියන්නේ? මට මතක් වුණා දැන් ওই කාලේ සංගීත භාණ්ඩ ගොඩකට දැන් ඕකෙස්ට්‍රල් මියුසික් භාණ්ඩ ගොඩකට සංගීතය නිර්මාණය කළා ප්‍රේමසිරි කේමදාස් වගේ අය. සමහරට කෙනෙකුට හිතෙන්නේ නැති තවත් සංගීතඥයෙකුට භාණ්ඩ ගොඩකට වගේ කටහඬවල් ගොඩකට එකතු වෙන්න පුළුවන්. එකතු වෙන්න බැරිද කියලා. මම මේකේ මූලස්ථානයක් විදිහට මම හිතන්නේ කණ්ඩායම් විදිහට ඒ විදිහ වුණාද කියන්නත් පුළුවන්. ඔව් ඇත්තටම අපේ රටේ අපි දන්නවා ගුවන් විදුලිය ගැන කතා කරනකොට මම වෙලාවක එක්තරා වැඩසටහනකදී කිව්වා බටහිරින් හුලඟක්වත් එන්න ඉඩ නොදී උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයටම වෙන් කරගෙන හිටියේ ගුවන්විදුලිය. හැබැයි <coughs> බටහිරින් හමන හුලඟත් හැම වෙලේම ඕනම තැනකට එනවා. ඒ නිසා ඒක නතර කරන්න බැරි වුණා. අපි ධර්මරත්න සහෝදරයින්ගේ ගීතයක් අහලා තවදුරටත් කතා කරමු. ත්‍රිංගික ලස්සන ඇස් ඇති ත්‍රිංගික යන්න ගිය ඈ යන්න ගිය දැසට නොපෙනී යන්න ගිය දිල්මිනි පරයන ලස්සන උතුරන දිලිසෙන දැසට හිමිකාරී කොලති පුපියන නිකට දිල්ගුණ කිරුල මපුඤ්ඤති හැදකාරි ප්‍රියංගික මගේ ප්‍රියංගික ලස්සන ඇස් නැති ප්‍රියංගික යන්න ගිය ඈ යන්න ගිය දැසට නොපෙනී යන්න ගිය Thank you. පෙළ පින්ගුණු කම්මුල සුරලොව සිට ආලියක් වගේ මාරිත බල බල සිනහව පෑකල සතරලින් ඇනුඩුවක් වගේ අරුයි පෙනුම මන ආරයි තන හිත තෙක් ඇගේ කෙස් කලඹ කොමල අත් දෙකයි දෙමිඳු පා දෙකයි ඉරට යත් තිසල වෙයි නිතඹ ප්‍රියංගික මගේ ප්‍රියංගික නත්තන ඇත්තති ප්‍රියංගික යන්න ගිය ඈ යන්න ගිය දැසට නොපෙළී යන්න ගිය ප්‍රියංගික මගේ ප්‍රියංගික ලස්සන ඇත්තට ප්‍රියංගික යන්නේ ගිය ඈ යන්න ගියා දැසට නොපෙනී යන්න ගියා දැන් කණ්ඩායම් ගීතවල තියෙන විශේෂය තමයි අර පරණ ශාස්ත්‍රීය ගීත ගායනා තැටි, කැමෆෝන් තැටි, ගුවන් විදුලිය ඇහෙන්නේ බොහොම ගැඹුරු සංකීර්ණ පදමාලා වගේම තනු. දැන් ඔබ කණ්ඩායම් ගීතවල දකින්නේ කොහොමද? දැන් අර බර සාහර ගතිය ඒව මෙහෙම මුකුත් නැහැ. ඔබ තනු නිර්මාණය කරනකොට කොහොමද ඔබ මේ කණ්ඩායම් ගීතවල තනු කොයි විදිය තනු විය යුතුයි කියලා හිතාගෙන මේවා නිර්මාණය කරේ? ඔව් ඇත්ත වශයෙන්ම අපේ කණ්ඩායම ගැන කතා වෙනවා නම් පොදුවේ දැන් ඔබ ඇහුවා වගේ අනිත් කණ්ඩායමලත් ඔක්කොම හැම ගීතයකම සරල බවක් තිබුණා. මොකද මේ ගීත නිර්මාණය කිරීමේදී හැමෝටම ඕනම තැනකදී ගෙදරදී විනෝද ගමනක් යනකොට ඕනම අවස්ථාවකදී කියන්න පුළුවන් විදිහට තමයි මේවා ගායනා වෙලා තියෙන්නේ. මොකද ඊටාම අඩු ඉන්ස්ට්‍රුමන්ට්ස් ගානකින් ගිටාර් එකක් තිබුණොත් ඇති, පියානෝ එකක් තිබුණොත් ඇති. ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒ තනුව හැදිලා තියෙන්නේ. දැන් අපේ ධර්මාර්ථ සහෝදරයෝ කණ්ඩායමේ මුල් යුගයේදී තනු නිර්මාණය කළේ මම නෙමෙයි. මගේ අර දැන්ට ජීවතුන් අතර නැති මගේ අයියා රොනල් ධර්මරත්න. ඔය ප්‍රියංගිකායකත් ඔහුගේ තනුව. හැබැයි පද රචනය මම මුලින් ඉඳලම අද වෙනතුරුම මමයි කරගෙන ආවේ. පසු කාලෙකදී මම අනුනිර්මාණයටත් ආවා. දැන් රාජකුමාරී වගේ ගීතයක් එනකොට ඒ යුගය එනකොට මම තමයි තනුවත් පදමාලාවත් කරේ. දැන් ඔබ හුඟක් කණ්ඩායම් වල දැන් අපි මම මුලදී කිව්වා වගේ ක්ලැරන්ස් විජේවර්ධනයි ඔබයි තමයි මේ කණ්ඩායම් වල හිටපු ගීත රචකයෝ දෙන්න. එතකොට ඒ කාලේ කණ්ඩායම් තිබුණේ අලුත් ගීත නිර්මාණය කරන පිරිස්. ඔව්. ලංකාවේ පොප් ගායක කණ්ඩායම් කියලා ආපු අය ඔක්කොම අලුතින් නිර්මාණ බිහි කළා. දැන් අද වෙනකොට කණ්ඩායම් කියලා කියන්නේ මේ සංගීත සංදර්ශන වල සංගීතය සපයන අය පමණයි. මේ වෙනස කොහොමද උනේ? ඇත්ත වශයෙන්ම දැන් ඉන්නේ සංගීත කණ්ඩායම්නේ. අපි හිතේ කණ්ඩායම් සංගීත කරපු කට්ටිය. ඒක හුඟක් යන වරද ගන්න සංගීත කණ්ඩායම් කියලා කියන්නේ කියෙම අදහස් කරන්නේ කවුරුරි කෙනෙක් ගායනා කරනකොට සංගීත සැපෙයිම සැපෙයිම පමණයි. ඔව්. ඉතින් සමහර වෙලාවට ඒ සංගීත කණ්ඩායම් වලිනුත් ඉන්න ගායකයෝ ගීත ගායනා ගායිකාවෝ ගායනා කරනවා. නමුත් ඒගොල්ලගේ ප්‍රධාන අරමුණ සංගීත සැපෙයිම විතරයි. නමුත් කණ්ඩායම් සංගීතයේ තමාම සංගීතයේ මොකක් හරි සැපයගෙන පොඩියට රිද්ම් ගිටාර එකක් ගගා කොංගක් ගා තමාගේ ගීත තමාම ගායනා කරගන්නවා. ඒ ආවේනික ගතිය ඒක තමයි. දැන් අනිත් එක මම පොඩි තව පොඩි ප්‍රශ්නයක් මතක් කරන්න දැන් අපේ ධර්මාත සහෝදරයන්ගේ ගීත මෙතෙක් ගායනා කරලා තියෙන පටිගත කරලා තියෙන හැම ගීතයක්ම අපිම රචනා කර අපිම තනුසපේලා අපිම ගායනා කරපුවා දැන් ඒක අපේ තියෙන වෙනස දැන් ක්ලරන්ස් විජයවර්ධනේ මෝස්ටෝස් කණ්ඩායමත් ඒ අනිත් කණ්ඩායම වලත් එහෙම නැහැ ඒ කියන්නේ ඔහු පද රචනය කරලා නිර්මාණ කරපුවා තියෙනවා නමුත් ඔහු පද රචනය නොලියා කණ්ඩායම පටිගත කරපුවක් තියෙනවා. වෙන ප්‍රවීණ අධරචකව ලියපුවක් තියෙනවා. අපේ එකක්වත් නැහැ. අපේ අපි විතරමයි මේවා කරේ. ඔව් මේ විශාල අර කටහඬකින් මේ හාමනි එකක් එනව නේද? ඔව් ඔව් කොන්ට්‍රපන්ටල්. ඔව් ඔව්. ඒ කියන්නේ සරචන් සර් මේකට කියන්නේ ප්‍රතිසන්ධනි කියලා. ප්‍රතිධ්වනියක් එනවා. අර මූලික තනුව කෝරස් කණ්ඩායමක් ගායන අතර එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් ඉස්මතු කරනවා හාමනියක්. හාමනියක්. ඔව්. ඒක හරි ලස්සනයි. ඔව් ඇත්තට මේ හාමනි කියන එක ඔය මුල් කාලෙවලදී මේ මේ මේ එක එක තැන්වල තර්ක කළා මේක බටේරෙන් අපිට ආපු දෙයක්. ඒක නිසා මේක බටේර ගැති දෙයක් කියලා. ඇත්ත වශයෙන්ම දැන් බලන්න අපේ පිරිතේ හාමනි තියෙනවනේ. එක හාමුදුරුව කෙනෙක් කුස්සන්නේ කියලා අනිත් හාමුදුරුව පල්ලෙහාටින් කියනවා. පිරිතේ හාමනි තියෙනවා. මම පුවත්පතක මම ආටිකල් ලිව්වා. නෑ උතන කණ්ඩායම් වශයෙන් ගායනා කිරීම ඒකක් තියෙනවා. තියෙනනේ ගෝයම් කවි අපි ඔක්කොම කණ්ඩායම් වශයෙන් එකතුලානේ කිව්වේ. ඔව් දැන් පිරිත් කියනකොට යුගයේ කියනවා ඒ වගේම කණ්ඩායමත් මේ මේ පිරිත් සංජායනා කරනවා. ඉතින් අර බටහිරෙන් ආවට ආభాෂය අපි ගත්තට අපේ දේශීය වශයෙන් අපිට තිබුණා දෙයක් තමයි මෙතන ප්‍රගුණ වෙන්නේ. මට නම් පේන්නේ පිරිතේ තිබුණේ ඩිස්හාමනි කියන එක. <laughs> ඔව් ඒ ඒක හාමනි. ඒක සංවිධානයක් නෑ. නමුත් මේක රියල් හාමනි. <laughs> දැන් මම හිතන්නේ අපිට හොඳ හොඳ සංවාදයකට හොඳ තොරතුරු එළිදරව් වෙනවා. අපි තවත් ගීතයක් අහලා දැන් තියන්න. ඔව්. සිකර තුලින් හොරෙන් හොරෙන් මෙබිලා බලනවා තිරු කුමාරයා හිනා වෙමින් රැස් පතුරනවා අඳුරට පානති මුළු ලොව එළිය කරනවා වැසි ඉවරයි සන්තෝසයි අවුව වැටෙනවා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා කානුව ගල් වතුර හිඳි හොඳට වේලිලා පින් කරපු නැසින් ගොයම් කරල් රනින් දිලීලා කුණාටුවට මැලවුණු ගස්සිනා මවාලා වෙලේ තියෙන පැල්පත් වල සතුට පිරීලා අව්ව පායලා අව්ව පායලා අව්ව පායලා අව්ව පායලා වැස්සට ගෙටගත් පැදුරු ගෝනි එළිය දමන්නේ වික්‍රමියට රැස් වෙන කොල්ලෝ පන්දු ගසන්නේ ප්‍රේමිසාගේ කඩේට අද සෙනග පිරෙන්නේ වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගමන්නේ අව්ව පායල අව්ව පායල අව්ව පායල අව්ව පායල බලනවා හිරු කුමාරයා hina වෙමින් රැස් පතුරනවා අඳුරට පාන කිමුළු ලොව එළිය කරනවා වැසි ඉවරයි සන්තෝසයි අවුව වැටෙනවා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා පායලා ඔය වෙයි කාලෙන් පස්සේ අර ඇඳුම් කැඩුම් වේල ගන්න බැරුව තෙතබරිත වෙලා බොහොම වද වේදනාව විඳපු හිටපු අය මේ අවුව වැටුණාට පස්සේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. මේ ප්‍රබෝධය මේ ගීතේ තියෙනවා. බොහොම සතුටු ප්‍රබෝධජනක රබන් ගහන්න තරමට මේ ඉරෙලිය ආපුහම සතුටුයි වැස්සෙන් පස්සේ. ඔව් ඔව්. ඔබ මේ ගීත රචනෙට පෙළඹුණේ කොහොමද? ඔබ සාහිත්‍ය දැන් අපි කියමු සංගීත ගායනා කරපු නිසා ඉස්කෝලේදී ඒක ගායනයට ආවා. මේ ගීත රචනයේට පෙළඹුණේ කොහොමද? සාහිත්‍ය පැත්තෙන් ඔබේ ඔබේ ඇත්ත වශයෙන්ම කියනවනම් මම සංගීතඥයෙක් වෙන්න ඉස්සෙල්ලා, තනු නිර්මාපකයෙක් වෙන්න ඉස්සෙල්ලා ගීත රචකයෙක්. ඔව්. ඒ කියන්නේ මම විද්‍යාලේ ඉඳිද්දී ඉස්කෝලේ ඉගෙන ගනිද්දී මම මේ රචනාවලට හරි දක්ෂයි. රචනයේ මගේ පන්තියේදී හුඟක් මට ලකුණු හම්බ වෙනවා පළවෙනි තැනදී දෙවෙනි තැන හම්බ වෙනවා වාක්‍ය රචනයේ. ඉතින් මේ පාසලෙන් ඉවත් වුණාට පස්සෙත් මම පුවත්පත් වලට ලිපි ලියන්න කොහොම පටන් ගත්තේ මගේ රචනා ශෛලිය හොඳ නෙවෙයි. ඔබ මාධ්‍යවේදිකෙක් හිටද කාලයක් කටයුතු කරා. මාධ්‍යවේදිකෙක් හිටද නිදහස් මාධ්‍යවේදිකෙක් හිටද පත්‍ර කන්දෝට බැඳිලා නෙමෙයි. මම හිතන්නේ මම කතුරු দূරේ දරනකොටත් ඔබ ලිපි පෙළක් ලිව්වා. ලිපි ලිව්වා. ඔව්. ඉතින් ඒ වගේ මේ මට රචනා ශෛලියක් තිබුණා. ඉතින් ගීත රචනය මම කරා මුලින්. හැබැයි මගේ මුලින්ම ගීත රචනය මම කරේ තියෙන ගීත වලට බටහිර ගීත, හින්දි ගීත, ඒ කාලේ තිබුණු ජනප්‍රිය ගීත වලට මම සිංහල වචන නිකන් හුරු වෙන්න ලිව්වා. ඔව්. ඊට පස්සේ මගේම මගේම අපේම සුවතනුවකට කරා නම් වැස්ස වයින්නවා කඳු කරේ කියන ගීත දෙක තමයි තන්නේ බලේනියම ලිව්වේ ගීත රචනයක් වශයෙන්. ඔව් දැන් මේක ඇත්තටම කඳු ශිඛර තුලින් හොරෙන් හොරෙන් ඉබිලා බලනවා හිරු කුමාරයා hina වෙමින් රැස්පතුරනවා. අඳුරට පහනක මුළු ලොව එළිය කරනවා වැසි ඉවරයි සන්තෝසයි අවබෝධ වෙනවා මේ කිරියාවක් තියෙනවා ඔය දැන් අපේ අපේ බාහිලා බැලුවත් අතුරු මිතුරු දඹදෙතුරුකේ වගේ බැලුවත් ඔය රිද්මේ 68 කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. <laughs> ඔව් බොහොම සරල රිද්මයක්. ඉතින් ඕන නටන්න පුළුවන් <laughs> ඔකට. ඒකට එකතු වෙලා ගයන්න පුළුවන්. සතුට තමයි. සතුට සතුට. විනෝදය සතුට. ඔය රිද්මේ අමරදේව මාත්මයත් පාවිච්චි කරන්නේ පිපි පිපිරි එනු නටන. ඒක සතුට සතුට දනවන ඔව් හොඳයි දැන් මෙල්රොයි ධර්මරත්න කියන්නේ ගීත රචකයෙක්, තන් නිර්මාපකයෙක්, ගායකයෙක්. එතකොට අපි මේ ගීතය අහලා මේ විෂය පරාසය ගැන කතා කරමු. යන්න ඔබ නිදන්න වෙන් සැතපිලා ඉහ ඉදර මම ඉන්නම් පවන් සලසලා ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඉහ ඉදර මම ඉන්නම් පවන් සනසලා පෙම්බරයන් පෙම්බරියන් වෙත කිව් කතා අවසන්නම් සුන්දරියේ මම ඔබට ගොත ගොතා රුසිරු කොමල රුව රත්නු උලයි මගේ නෙතේ ඉසුරු මුනියේ පියුවලද කියා මට හිතේ ඔබ නිදන්න ඔබ නිදන්න වෙලා ඉහ ඉන්දර මම ඉන්නම් පවන් සනසලා ಮಾಗೆ හඳුනාගත් පරමාදරියේ ඔබ වාගේ සුන්දරියක් ඇත සිහිරියේ අපේ ලොවට නවෝදයේ එළිය පාදන අලුත් ඉරක් පායනු ඇත හිත උදැසන ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඉහ ඉන්දර මම ඉන්නම් පවන් සල සලා ජෝතිපාල ගායනා කරපු මේ ගීතේ තනු නිර්මාණය මෙලරොයි ධර්මරත්නගේ. මේ තනුව ගැන යමක් කියන්නකෝ. මේ ගීත අපූර්ව බොහොම රසවත් තනුවක්. මම සාමාන්‍යයෙන් ජෝතිපාල මහත්මයාගේ මම කරපු පළවෙනිම තනුවක තමයි නිව් සවුන්ඩ් ආයතනයේට. ඉතින් මේ කරුණාරත්න අම්බේසේර කරුවයියාගේ ගෙදර මම ගියා ගීතයක් ඉල්ලගන්න. ගියාම ඔහුගේ CR පොතක ඔහු සාමාන්‍යයෙන් ගීත ලියලා තියෙනවා. මේ ගීත පිටු අතරින් මම මේ ගීතය දැක්කම මට හරි ආසයි තුන මොකද මේ ගීතයේ අදහස සාමාන්‍යයෙන් පෙම්වතෙක් පෙම්වතියෙක් එක මේ ආශ්‍රය කරන කාලේ පෙම්වතිය නිදා ගන්නවට කැමති නෑනේ. හැමතිස්සෙම අවදියෙන් තියාගන්න කැමති. මේ ගීතය කියන්නේ ඔබ නිදන්න. සුවයෙන් සතපිලා නේද මම පවන් සරණ ඒකට තවත් ප්‍රයෝගයක් දෙන්නම් කියලා. ඉතින් මම කල්පනා කළා වෙනස් අදහසක් තියෙන්නේ. ඉතින් මම කරුවැයට කිව්වා මම මේ ගීතෙට කැමති මම ගන්නම් කියලා. දැන් ගීතය අරගෙන ආවට පස්සේ මම තනුවේදනකට මම කල්පනා කළා මේක අනිවාර්යයෙන්ම රාත්‍රියට ගායනා කරන ගීතයක්. මොකද නිදාගන්නේ දවල් නෙමෙයිනේ රාත්‍රියට. ඒතකොට චිත්‍ර රූපේ බලනකොට පෙම්බතේ ඇඳෙන්නේදී පෙම්බතා ඉඳගෙන පවන් සරතේ ඉන්නවා නිින්ද යනකම්. ඒතකොට බොහොම සෞම්‍ය තනුවක් වෙන්න ඕනේ. වැඩි සලබල තියෙන්න බෑ කියලා මම ඒක කල්පනා කරලා තමයි මේ තනුව යෙදුවේ. ඒ වගේම අපි රෙකෝඩින් කරන දවසේ ඉන්ටර්ලූඩ්ස් අරන් මේවා අන්තර් වාදන ඔක්කොම අපි පාවිච්චි කරේ හරියම සියුම් විදියට. වැඩි ඩිස්ටර්බ් වෙන්නේ නින්දර ඩිස්ටර්බ් වෙන්නේ නැති විදියට. මට මතකයි ඔක රෙකෝඩින් කරන දවසේ ජෝතිපාල මහත්මයාගේ සිරතක් තියෙනවා. අලුත් සංගීත අධ්‍යක්ෂකයා යටතේ ගායනා කරනවා නම් හැමිසම පුහුණුවකට එනවා ගෙදර. අලුත් එක්කෙනෙක්ගේ මොකද එයා අලුත් එක්කෙනා අඳුරන්නේ නැති නිසා. ඉතින් අපේ ගෙදර පුහුණුවකට ආවා. ආවම ඔහු ඇහුවා මේ ගීතේ මම කොහොමද ගායනා කළ යුත්තේ කියලා. ඉතින් පස්සේ මම මම කිව්වා කරුවයියා ලියලා තියෙන මේ වගේ අදහසක් මම ඒකට පුළුවන් තරම් සමීප වෙන්න තමයි මම තනුවේදුවේ. ඔයා ගායනා කරන්නත් ඕනේ ඒ විදිහටමයි. මේක කෑ ගහන්නේම බෑ මේක බොහොම මේවා ඉදිරියට ගාන ගන්න ඕනේ. ඒක කාවලත් අස්සර ගාන කරා. විචාරධර්මයේ මේ තනු නිර්මාණය ගැන කියන්නේ. මටත් ඇහුනේ මම දරු නැලවිල්ලක් වගේ ශාන්තිකර ස්වරූපයෙන් පුදුමාකාර විදිහට ඒ පොසත්. ඔව් මම හිතන්නේ ඔහුගේ තනු නිර්මාණයේ තියෙන හැකියාව පෙන්වන්නයි අපි මේ ගීතය තෝරාගත්තේ. ලබන 24 වෙනිදා සූර්ය වෙලෙහිදී එළි දකින මෙල්රොයි ධර්මරත්නගේ ගීත රචනා එකතුව පන්හිඳෙන් ගී කව් සරස පෙරසරන්න වෙනුවෙන් තමයි අද අපි මේ ජනරන්ජන්ගේ වැඩසටහන වෙන් කරේ මෙල්රොයි ධර්මරත්න ධර්මරත්න බ්‍රදර්ස් වෙනුවෙන් අද මේ වැඩසටහනට සහභාගී වුණා. සුපුරුදු පරිදි විශාරද ජයන්ත අරවින්ද සහභාගී වුණා. ඒ පිළිබඳ විවරණයක් කරන්න අද අපේ නාද ශික්ෂණය කළේ ආචනී වානගුරු නිෂ්පාදනය කළේ සුරීකා පෙරේරා මම තිලකරත්න කුරුවිට බණ්ඩාර. Thank you. ඈත අතීතේ කඳු සීත පළාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ ඈත අතීතේ කඳු සීත පළාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ සිසිමින නීල වර්ණ කඳු වැටි සුදු මීදුනේ සිහින් සලුව පොතාගෙන සිටී ආකාශ සිඹින නීල වර්ණ කඳු වැටි සුදු මීදුනේ සිහින් සලුව පොතාගෙන සිටී කඩා හැලෙන ඇල්ලක් ළඟ හැලව හමු කඩා හැලෙන ඇල්ලක් ළඟ ඇයව හමුණා හැකී දැසිනිල් කලුම් ආදරේ හැඟුම් හදට තේරුණා දුර ඇත අතීතේ ශීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ ශන්දවේ ගංගාවේ පාරු පැද්දෙමු සංගීත මිහිර වින්දෙමු අපි ශන්දවේ ගංගාවේ පාරු පැද්දෙමු වෙන්නවන්න කිසිම දිනක සිතාගත්තෙමු වෙන්නවන්න කිසිම දිනක සිතාගත්තෙමු ශීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ දුර ඇත අතීතේ කඳු ශීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ ස්වභාවිත ගුවන් විදුලියේ ස්වදේශීය සේවය FM 91.7 FM 91.9 ආසියා කරේ නැවුදින අපේ කී